අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ගෝදාරාම බෞද්ධ මන්දිරතාවන කරගත් අද අවශ්‍ය වැඩ පිළිවෙලේ ධර්ම දේශනා වාරයට පැමිණලා තියෙන්නේ ශිළුම දෙනායේ ධර්ම දේශනා සඳහා tempත් වෙලා සාදු බාරය පවත්වනවා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 ධම්මෝ නාම සාරතිං භූමි සම්මා දිට්ඨි පුරේ ජවಂತಿ අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සත්තා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සුබෝධාරාමයේ මුල් කරගෙන මේ වගේ පැස් වෙන හමු වෙන හැම දවසකම ධර්ම දේශනාව සඳහා කාලේ වෙන් කර ගන්න වටිනා කාලයක් වෙන් කර ගන්න. ඒ වාගේ මේ ධර්ම දේශනා දේශනාවලියක් වෙන විදිහට එකිනෙකට දේශනා මාලාවක් විදිහට පවත්වා. මේ දේශනා මාලාව සඳහා බිකු සූත්‍රය අපි පසුගිය දවස්වල ඉදිරියෙන් තියාගත්තා. දැන් අපි අත්තර මේ සූත්‍රයේ අවසාන අවස්ථාවට කෙලවරටයි වෙමිලා තියෙන්නේ. ඉතින් ඒ සූත්‍රයේ මෙතෙක් කතා කර මෙතෙක් කතා කළ ඒ කොටස් වලට හුම්කම් දෙන්නේ නැති විනා වූ වේවා අමතක වුණා වූ හෝ වේවා අයගේ පහසු පිණිස ඒ සූත්‍රයේ මුළු කොටස නැත්නම් මේ අද කරන දේශනාවට පසුබිම නිදානීගෙන පොඩ්ඩක් කතා කළොත් සර්වචනංශ වැඩ ඉන්න කාලෙම හිතපු බොහෝමත්ම වීර්ය සම්පන්න නිදහසට විවේකයට උදකලාවට කැමති භික්ෂුන් වහන්සේ නමක් අරණ්‍ය වාසීව ඉතා දැඩි ආතාප වීර්ය යුක්තව මහානදම් පුරුණ වේලාවක ඒ ස්වාමීන් වහන්සේට ඇතිවෙච්ච දරුණු බඩේ දවිල්ලක් ආම වාතයක් නිසා සක්මන් මළුවේදීම වැටිලා අපවත් වෙනවා නමුත් ඒ ස්වාමීන් වහන්සේගේ දැඩි සතිය එහෙම නැත්නම් එළඹ සිටිනිය නිසා ඒ ස්වාමීන් වහන්සේ Taman මිය ගිය බවක් නැත්නම් කය මෙරළ වැටිච්ච බවක් දන්නේ ඒ ස්වාමීන් මනසින් තාමත් උත්සාහ කරනවා මේ පෙරළ සිට වෙද්දී ඉරියාපත මාරු එහෙම නැත්නම් මේ ජීවිත මන්තන්දීදී පවා සතිය පිටව ගන්න. ඉතින් එතකොට ඒ අතරමැදදී සාමාන්‍ය තීත්‍යක් විදිහට මේ මැරිච්ච දේව ස්වාමීන් වහන්සේ භික්ෂුව දිවි ලෝකෙට ගිහිල්ලා දිවි ලෝක උප්පත්තියක් ලබනවා. ලබනකොට එක පාරක මේ මහා වැස්සක් කඩා වැටෙනවා වගේ මේ මාන මනෝ මානසිකාරයට පේන ලොකු උත්සව ශ්‍රීය කාඩක් මෙතෙක් සිටි කැලේක තනියම උදකලා ඒක පාරට අර දෙව්සිරිය ආවට පස්සේ මේ ස්වාමීන් වහන්සේ හිතන්නේ මේ ආරණ්‍යයට පෙරහැරක් වෙනවා සෙනගක් වෙනවා ඒ වත්තන් දාන කණ්ඩායමක් වෙනවා කියලා මේ ස්වාමීන් වහන්සේ ඒ පිරිස ඉදිරි පිට බයලජ්‍ය ගති එහෙම නැත්නම් දැස බිමට යොමු කරගන්න උත්සාහ කරනකොට ඒ දිවි ලෝක පිරිස තේරුම් ගත්ත මේ ශාංශය තාමත් ඉන්නේ වික්ෂු ආකල්පවල කියලා මේ ස්වාමීන් වහන්සේට කණ්ණාඩියක් මුලට අල්ලලා දැන් දෙවිසිවිලි සැප විඳින దేవතාවෙක් බව පෙන්වනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේට විශාල බයක් ඇති වෙනවා. විශාල පශ්චාත්තාපයක් ඇති වෙනවා. මගේ විවේකයේ අදී ඉවරයි සියල්ලම. ඊට පස්සේ මේ සනකෙලියක්, නිමානෝවද සනකෙලියක් ඒ කියන්නේ විශාල කෙලෙස් ගංගාවක ආරම්භයක් ඉවරයක් නැති. ඒ නිසා මට දැන් ගැලවමක් නැහැ කියලා. ඒ අතරමැද දෙව් පිරිස මේ ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. ඒ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් පහළ වෙලා තියෙන විමානයට අත තියන්නේ කියලා නැත්තම් පය තියන්නේ කියලා. එතකොට ඒක ඒ ස්වාමීන් වහන්සේ සම්පතක වෙනවා මේක මෙවිලා තියෙන සාහසික පිනට. ඒ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මෙවැනි දෙයකට අත තිබ්බොත් කිලෝරක් නැති වගකීමක්, ඒ වගේම කරදරයක් හුදකලාට බාධාවක් කියලා කල්පනා කරනවා මට මේ දිව්‍ය ආත්ම භාවයක් ලැබිලා තියෙනවා නම් මට මේකේ චුත වීමේ හැකියාව තියෙනවා දෙවියෙක් වශයෙන් කියලා ප්‍රකාශ කරන මම මෙතනදී චුත වෙලා සර්වචනාංශ බෑදකින්නට ලෑසි. එතකොට ඒ දෙව් පිරිස හිටපු ඔක්කොම සහපිරිවර 500ක් දිව්‍යාංගනාවන් සහිත කුමලා කියනවා අපිත් වෙනවා එමනම් සර්වචනාංශය දකින්න යන කොහොමද මේ దేవතාවගේ ආවතේ වේ සදා. ඉතින් කීඳ මේ దేవතාවා සර්වචනාංශය ඉදිරියට පෙනී ඉඳලා ආගේ දුක් ගැන විල කියනවා අච්චරා කන සංගුට්ටං විසාච කන සේවිතං වණන්තං බෝහණං නාම තෝ යාත්‍රා භවිෂ්‍යති කිය. මට දිව්‍ය අප්සරාවන් වට කරගත්ත ලෝකයේ පේන්නේ පිසාච ලෝකයක් වගේ. කදාක සංසිඳවන්න වැඩි පෙරේත ලෝකයක් වගේ. ඒ වගේම වණන්තං බෝහණං නාම මේ නන්දන වණිය සම්පූර්ණ මෝහණය කරන සුළුයි සත්‍යමත් කිසි කෙනෙකුට මෙතන ඉඳ ඉඳත් බෑ සතිය හැම වෙලාවට මදයට ප්‍රමාදයටපත් කරනවා. ඒ නිසා පිසාචයන් වටවිච්ච මේ සතිය පිහිටීමට කිසිම ආධාර උපකාරයක් නැති මෙවැනි පරිසරයකටපත් වෙච්ච මට කිසි මගේ ගමන වෙයිද කොහොමනම් මං ගැලවුම් මාර්ගය සකස් කර ගනිම්දෝ කියලා සර්වචනාංශයට කණපින්ඩමක් චෝදනාවක් ඉදිරිපත් කරනවා. එතකොට සර්වචන් වහන්සේ ඒ දේවතාවට පෙන්ව දෙනවා කවදා හෝ වඩන ලද සතියට ආව කෙනාට මේ විදිහේ මීට වැඩිය කරදර තැනකට ගියත් ඒ තමන්ලා වඩන ලද සතියේ සතුප්පාදේ නැවත සතිය පිටීම ඇති වුණාට පස්සේ ඒ වඩන ලද සතිය සමන්ට ආරක්ෂාවක් වෙනවා. එහෙම නැත්නම් ඒ කලබල කරකාරී පරිසරයක වුණත් සත්‍ය පාත්තන්න පුළුවන් ශක්තිය ඇති කරලා දෙනවා කියලා. ඒ තමන් මේ ආත්මෙට ඉන්නේ ඉස්සල භික්ෂු ආත්මෙ ඉඳද්දී සුතා දතා පරිචිතා වචන වචන මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටි විඥා ආදි වශයෙන් කියන විදිහට බණ අහලා හිතේ තියාගෙන මනසින් සම්මාශනය කරලා ඒ කියන්නේ භාවනාවකට කුසල ඡන්දය ඇති කරලා භාවනා කරලා ditthya suppati vijja මේ කාම ලෝකයේ තියෙන මේ ගති පිළිබඳව විනිවිද දැකලා නැත්නම් සංසාර දුක පිළිබඳ විනිවිද දැකලා හිටපු කෙනෙකුට ඒ කරන ලද කුසල කර්ම නිසා හෝ එහෙම නැත්නම් පෙර තිබුණු අකුසල කර්ම නිසා හෝ මරණ මොහොතේ ජීවිකල් වුණත් එහෙම නැත්නම් දුෂ්කර තැනකටපත් වුණත් ඒ වඩන ලද සතිය යවාරසකට දැන් ඉන්න තත්ත්වයට බාධාවක් තත්ත්වයට ප්‍රශ්නයක් නැහැ. බාධා කරනවා කියලා සර්වඥාන්සේ පෙන්නනවා උඹට දැන් යන්න තියෙන දිහාව යන පාර අහනවා. උඹ දැන් ඉන්නේ මෙන්න මේ වගේ නිස්සද්ද රතයක ඒ රතයේ ලක්ෂණ ටික බුදුජානනාංශය විස්තර කරනවා. හිරි තප්තස් අපාලම්බෝ සතස්ස පරිවාරතෝ. ඒ Taman ඉඳගෙන ඉන්න ආසනයේ රතේ ආසනයේ ඇඳි දෙක වාගේ තමයි බයලජ්‍ය දෙක. ඒ නිසා කොහේ හරි වෙන්නේ හදනවා නම් අත් දෙක ඇති දෙක තිබ්බ ගමන් Tamanට අරසාව සැලසෙනවා නැත්නම් පවට බයසා පවට ලැජ්ජාව ඇති වෙනවා. පිටිපස්සට තියෙන ඇඳ වගේ තමයි වීරිය. ඒක නිසා කැසුම් කලපුම් ආවට Tamanගේ ආසනේ සකස් කරලා දෙනවා. සතස්ස පරිවාරිතෝ සතිය වටතිර ඉහළ ඉහළට උඩුවියන් යටට බුමුතුරුණු වගේ Tamange ඉන්න ඒ රථය එහෙම නැත්නම් නන්දිරය මැදිරිය වටේට සකස් කරලා දෙනවා. ධම්මෝ නාම සාර්ථින් භූමි මේකේ ඉස්සරහින් රතාචාර්යවරය ඒ අෂ්ටෝක ධර්ම පිළිබඳ හොඳට දැනගෙන අෂ්ටෝක ධර්මයේ කම්පා වෙන්නේ නැතුව හරියට පාරේ තියෙන වලගොඩලි දැනගෙන සමව අසුන් යොදවලා ගෙන යන රතාචාර්යවරයෙක් ඉන්නේ සබය වෙන දෙයක් ඇත්තේ නැහැ සම්මාදිට්ඨි පුරේ ජවන්ගේ කැහැරලා තියෙන කෙලින්ම සම්මාදිට්ඨිය. ආය වෙන කොහොක්වත් ඒක දැන් යන්නේ නැහැ කියන එක තමයි මේ රතයේ සුවිශේෂී ලක්ෂණ ටිකක් සමහර විටක උරතලයට ඒ නිසා මේ සූත්‍රයට ධම්ම රත සූත්‍රය කියලා කියනවා. යම් කිසි කෙනෙක් මේ කාම ලෝකයේ එහෙම නැත්නම් මේ කාර්ය බහුල යුතුයකම් බහුල ජීවිතේ ඉන්න ගමන් මම ටික ටික හරි කමන්නේ බණ භාවනා කරන්න ඕනේ කිව්වහම ඉස්සල්ලා හරි දුෂ්කරයි මොකද මේ කාම ලෝකේ බව ඛණ්ඩ ඡණ්ඩයි පරුසයි. ඉතින් ඒක හරි අමාරු සත්‍ය පවත්තන්න. නමුත් මේ කෙනා ගඟ දිගේ ඉහළට පීනන කෙනෙක් වගේ කොහොම කොහම හරි ලද්දලද්ද වෙලාවේ ක්ෂණ සම්පත්‍ය උපයා ගන්නවා නම් එnde ende ende ende තේරුම් ගන්නවා කම්බිය විදින කෙනෙක් වගේ මේ එන බාධක කරදර ආවට මේ හැම එකක් හරහම සතිය ගෙන යෑමේ උපක්‍රම ਸਰවචනසේ දේශනා කළා. එහෙම නැත්නම් මේ අපිට මේ පැමිණෙන කිසිම දුකක් නොදැන නෙමේ ਸਰවචනංශ මේ ධර්මයේ දේශනා කළ තියෙන අපේ තියෙන තකතිරුකමට අපේ තියෙන මෝඩකමට මේ කරදර ලොක් කරලා සලකනවා ධර්මයේ ධර්මයේ. එහෙම නැත්නම් හැම අපිට ඉදිරියට යන හැම දෙයක්ම හරහා ගිහිල්ලා ඒකෙන් විඳින්නෙක් බාටපත් වෙලා ගොඩ ඇවිල්ලා ගොඩ ආපු මාර්ග කියලා දීලා බුදුචාන්සේ කතා කරන්නේ. ඒක නිසා මේ ලෝකයේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සමින් සහිත ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාව සහිත ලෝකයේ දිත්තං සුතං මුතං පත්තං පරියේචිතං අනවිච අනුවිචරිතං මනසා සම්බං තමහං ඥානාමි කියලා බුදුජානනාචි තමන්ගේ ਸਰවඥතා ඥානය පෙන්නනවා දිව්‍යයන් සහිත මරුන් සහිත බබුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දේව ප්‍රජාව සහිත ලෝකයේ ඕනම කෙනෙක් යමන් දැකලා තියෙනවද අහලා තියෙනවද නාසයට දිවට කයට විදලා තියෙනවද හිතට විඳලා තියනවාද දිත්තං චුතං මුතං පත්තම් පරියේෂිතං යම් යම් නිලතර தত্ত্বවලට පත් වෙලා තියනවාද ආඩ්‍ය தত্ত্বවලට පත් වෙලා තියනවාද ඉතින් පරිේෂණ කරලා තියනවාද මේ සියල්ල මම දන්නවා ඒක නිසා සර්වචන්නාංශ මේ දේතරා කරන දේවල් කාටවත් මතර පරිේෂණ කරන්න තියෙන දේවල් නෙවෙයි අර ජාතක කතා ටික කියවනකොට තේරෙනවා කොච්චර අපහසුතාව හරහා ගිහිල්ලා තියෙනවද ඉතින් ඒක නිසා විශ්වාසයෙන් සර්වත්‍ංශය සඳහන් කරනවා මේ කාම ලෝකේ ඉඳගෙන කවුරු හරි ඒ බුදුහාමුදුරුව තමන් වහන්සේගේ පරිශ්‍රණයේදී මුණ ගැහිච්ච දේවල් වලට දීලා තියෙන උත්තර ටික දැනගෙන මේ හැම එකටම උත්තරයක් තියෙනවා. ඒකයි බුදුහාමුදුරුව පිළිබඳ අපිට තියෙන විශ්වාසය. ඉච්ඡා කරගෙන කරගෙන යනකොට තමන් ඔය දුෂ්කරයි කියන අපහසුයි කියන දේවල් විඳිමින් නැත්නම් ඒවට මුහුණ දෙමින් තමන්ට වඩා හොඳ ජීවන රටාවක් කරගෙන යන කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂයෝ සද්ධර්මයේ ඕනතරම් ලැබෙන්න බලන්න. ඒක කරගෙන කරගෙන යනකොට තැනකට එනවා කරදර නැති එක නෙවෙයි ප්‍රශ්නේ. ඒ කරදර වලින් වැටෙන්නේ නැතුව කරදර හරහා යන්න පුළුවන්. අදිට මුහුදේ නාන කිනකොට රැල්ල එනකොට එක්ක උඩ පැනලා බේරෙන්න පුළුවන් නැත්නම් රැල්ලේ ගිහිල්ලා බේරෙන්න පුළුවන් මොන්න තරම් දරුණු රැල්ලක් ආව රැල්ල එන බව දන්නවනම් ඒ රැල්ල එනකොට උඩට පැනනොත් රැල්ල යටින් යනවා බේරෙන්න එහෙනම් රැල්ල එනකොට පාත් වුණොත් වතුර ගිලුණොත් රැල්ල කරදරේ ඉන්නේ ඒ නිසා එන රැල්ල කොයි දේ වුණත් ඒකට පිටියේතු ආකාරයක් තියෙනවා අන්නේ ආකාරයේ තේරුම් ගත්තට පස්සේ යාට හුඟක් දෙනෙක් හිතන්නේ ඒකට මූද රැල්ල නතර වෙයි කියලා. මූද රැල්ල නතර වෙන්නේ කොයි රැල්ල ආවත් එකට ලෑස්තියක් තියෙන නිසා අප්‍රමාදී කියලා කියන්නේ අමාවක් නැහැ. මදයක් නැහැ. මත්වීමක් නැහැ එන දේ දන්නෝ මේක මට ඇයි උනේ කියලා පශ්චාත්තාපෙකුත් නැහැ. එන දේ එනවමයි තමයි නමුත් ඒකේ අඩුවට වඩා ගන්න නැතුව, තල්ල කඩා ගන්න නැතුව බේරෙන්න දානවා. අන්නේ මට්ටමට ආවට පස්සේ තේරෙනවා තමන් තාම නිවල දැකලා නිවන් දැකලා නැති වුණාට ඒ තමන් සතිය ප්‍රධාන කරගත්ත මේ ධර්ම ටික රකින්නකොට ඉබේම තමන්ට ආරස්සාව සැලසෙනවා. ඒ කියන්නේ හතුරු නැතුව නෙවෙයි. ඌණියක් කරන්න නැතුව නිවන්සා නෙවෙයි. කවුරුත් යාව බිම දාන්න හදන්නේ නැති එක නෙවෙයි තියෙන්නේ. ඒව එකක්වත් වළංගු වෙන්නේ මේ ධර්ම ආරක්ෂාව නිසා. ඒ ධර්ම ආරක්ෂාව එයා තම අදහන්නේ. මොකද තාම නිවනින් පරිපූර්ණතරපත්ලා නැහැ. නමුත් සර්වඥාන්සයාට විශ්වාසයක් ඇති කරලා දෙනවා මේ භික්ෂු දේවතාවට දෙනවා වගේ එහෙම කරන්න ගියොත් යාට ඒ ඉස්රායින් තියාගත්ත සම්මා දිට්ඨිය නිසා ඒ ධර්ම න්‍යායකට ධර්ම પરම්පරාවකටපත් වෙනවා ඒ සම්මා දිට්ඨිය සතිය ආදී ධර්ම කරගෙන කරගෙන ගිය ධර්ම වල පෙළගැස්ම නිසා මේ සම්මා දිට්ඨිය නිසා යාට පහළ වෙන සංකල්පයක් තියෙනවා නම් සම්මා සංකප්පමයි වෙන්නේ ඒ අතරතුර මිච්ඡා සංකල්ප පහළ නොවෙනවා නෙවෙයි. අනන්තවත් පහළ වෙනවා. එයා දන්නවා එnde ඉස්සෙල්ලාම මනුස්ස හිතේ අනන්තවත් මිච්ඡා සංකල්ප පහළ වෙනවා ගැන කතා කරන්නත් එපා. ඒවට අභිවදනය කරන්නත් එපා. අභිරමණය කරන්නත් එපා. ඒ හරහා තමයි මේ Taman ඇසුරු කරන අයගේ හිත දැනගන්නේ. Tamanගේ අඩුපාඩු ටික දන්නේ කරන්න ඕන තරම් අනික් කට්ටියට මේ මෙයා මේ ඇවිල්ලා තියෙන්නේ වෙන්නේ මේ ගාය මේ උණ මේ කරප්පම කියලා හොඳට තේරෙනවා මොකද තමන්ගේ තියෙන මිච්ඡා සංකල්පය තමයි දාන්නේ හැබැයි එකක්වත් Taman ළඟ තියෙන එක කියන්න යන්නෙත් නෑ වෙන කෙනෙකුට චෝදනා කරන්න යන්නෙත් නෑ. Taman ඒක නොවීමට වෙන කෙනෙකුගේ ආවයි කියලා ඒකෙන් Taman ගහ ගන්න නැති වෙන්න සම්මාදිටියක් තියෙනවා. ඒ නිසා මේ මිච්ඡා සංකල්ප කියලා කියන්නේ නැති දේවල් නෙවෙයි. අපි ගා ගන්න නැතුව, තවර ගන්න නැතුව, අනා ගන්න නැතුව මිච්ඡා සංකල්ප වලින් බේරෙන්න දාන්න. ඒ සම්මාදිට සම්මා සංකප්ප ඇති කෙනා අපි ගියේ පාරේ ඉස්සලා සරි මතක් කරා වගේ උත්සාහ කරනවා සම්මා වාචා පවත්තන්න මේ අනුන් කක්ක කරගෙන ගා ගන්න ක්‍රමේ තමයි සම්මා මිච්ඡා වාචා කියන්නේ. අපි හැම කෙනාම වැසිකිලි තියෙද්දි එළිය කක්ක කරලා හැම තැනම ගා ගන්න. කතාවෙන් තමයි අපි මේ ගොඩ එන්න බැරි දැනකටපත් කරන්නේ. මම දවස පුරාම බලන්නේ කොච්චර මම නැගිටිනකොට කිව්වද කතා කරන්න එපයි කියලා ශාලාවට භාවනාවට එනකොටත් මේක කතා මණ්ඩපයක්. විලිලැජ්ජයි. අප්පිරියයි. කක්ක ගොඩක්. එමුද මේක නැති ජීවිතයක් අහලවත් නැහැ, දන්නේත් නැහැ. ඉතින් ඒක නිසා දවසම හරි භාවනා කරුවත් හරි මේ කච කචේ තියෙනකොට මාළු බඩයක් වගේ. කෙවුලෝ කියලා බුදුහාමුදුරු කියන්නේ. කෙවුලෝ කියලා කියන්නේ මාළු පාරෙන් දිගේ නම. ඉතින් උඩරට පැත්තේ මාළු කඩ තියෙනවා. සාමාන්‍ය තියෙන්නේ මූදයි. මෙච්චර ලස්සට කොච්චර වැඩ කරන්න ගියත් මේ වචන දෙකකින් ඔක්කොම ඉවරයි ඒ නිසා මේ සම්මා සංකප්ප තියෙන එකනට බුදුමාකාර පරිශ්‍රමයක් වෙන්න වෙනවා කතා නොකරවන්න සහ කතා නොකරින්. ඉතින් ඒක පේන්නේ හරියට නිකන් මේ තරහට එහෙම නැත්නම් මේ ඉංගියක් එතන කවුරුත් එක්ක අමනාපයක් කියලා. අමනාපයක් නිසා නෙවෙයි මේ කතාව නිසා සිදුවෙන්න පුළුවන් වර්ධවා වටහා ගැනීම කතාව නිසා ඇතිවෙන නියම වටහා ගැනීම වගේ දසදහස් ගුණයක් වැඩි. ඒ නිසා මිච්ඡා සවාචා ගැන අපි එදා කතා කරා. ඒ වචනේ වර්ධවා ගත්තට පස්සේ හැම වචනයකටම අපිට පිටන්න ඒ නිසා අපිට මේ දවස් පුරා කරලා ඉවර කරන්න බැරි වැඩ ගොඩක් තියෙන්නේ. අපිට කළ හැකි, කළ යුතු ඒ පරම කෘත්‍ය තියෙද්දී අපි ඊයේ වැඩ, හෙට වැඩ, අනුන්ගේ වැඩ, අතර මෙතන වැඩ වලට වග වෙනවා. වචනෙන් අවු වෙනවා ඊට පස්සේ අපිට කරත් බැඳගත්තු ගුණා වගේ එහෙනම් මැටි පාගන ගුණා වගේ කිලෝරක් නැති කර්මා. ඒ කර්මාන්ත ඇත්තටම තමන්ගේ හිතසුව පිණිස පිහිටනවද එතනගේ අර්ථ කුසල පිණිස පිහිටනවද කියලා බලන්නවත් වෙලාවක් නැහැ පොත් බීමක්වත් නැහැ. අපි මේ කරන බිස්නස් එකේ පොත් බැීමක්වත් නැහැ. කොච්චර වැඩ කරනවද? ඒ කරන වැඩ වලින් යහ ප්‍රතිඵලයක් ලැබෙනවද නැද්ද? ලැබෙන ප්‍රතිඵල තමයි හිතසුව පිණිස සහ අර්ථ කුසලයේ පිණිස ඉන්නවා කියලා බලන්න තරම්වත් අපිට ඥානයක් නැහැ. ඉතින් එහෙම බලලා දේශනා කරන බුදු කෙනෙක් දකිනකොට අපි කියනවා ධර්මයේ තේරෙන්නේ නැහැ ගැඹුරු වැඩි කියලා. ඒ මොකද අපිට ඕන කරන්නේ මේ කටබඩ පුරවන ධර්ම. ලාමක දේවල්මයි හොයන්නේ. ඉතින් අර ඒකට කතා කරලා කියනවා මේ ඒ හිමාලයේ උඩ තියෙනවලු මානසවිල කියලා එකක්. ඒකට පස් පැත්තකින් පිරිසුදු ජීවල් කඩාගෙන වැටෙනවා. පච්චුලි පොඩ්ඩක්වත් මඩ නැහැ. ඒක නිතරම පිරිසුදුයි. ඉතින් ඒකෙන් තමයි මේ පස්මා ගංගාවන් ගලන්නේ. ඒක අනවතප්ත කියලා සඳහන් කරන කතාවක් වෙන්නේ නැහැ. තරම් සීතලයි. ඒකේ ඉන්නවලු මේ රණහංසයෝ ඉතින් උන් මේ මනුෂ්‍යත්ව ගැලීමක් ඇත්තේ නැහැ. හිම හිම වන්තේ හිමවත වාසය කරන ගමන් දවසක් ඔය රණහංසීකට හිතුණොත් පොඩක් පල්ලෙහාට පියාඹල යන්න කියලා. ඊයාර පස්සේ අපි ගමේ ඉන්න කොකෙක් ඉන්න අත්තක ඌත් වැහුවා. ඒක ලියලා ඒ රණහංසයා කොකාට ගමෙන් ගිය කොකාට කිව්වලු මේ අපි ඉන්න විලේ පුදුමාකාර පිරිසිදුකමක් තියෙනවා. ගලන වතුර කිසිම කරදරයක් නැහැ. උදේ ඉඳලා හැන්ද වෙනකන් සීතල තියෙන්නේ. ඒ නිසා අපි බොහොම සුවසේ ගත කරනවා. අර කොකාට ඒ තේරුමක් නැතුව මේ අකා කිය මේ අකා නෙවෙයි මේ මේ කොකා. අනාංශය. කියෝනල් කියෝනල් කියනට බැරිම තැන ඇහුවලට කොකා ගමෙන් ගියක. ඕකේ මඩ කරේ නැද්ද කියලා. මොකද ඌට ඕනේ මඩ කරේ විතරයි. ඔය මොන රාන්දාංශ කතාවක්වත් පිරිසුදු මානස විලක්කත් ඕනේ නැහැ. උට ඕනේ මඩ කරි තමයි. අපි උදේ ඉඳලා හැන්ද යනකම් කතා කරන එකේ තියෙන මඩ කරි ටික ප්‍රතිශත බලන්න. කට බඩ වචන බවට වචන විතරයි. කරන ක්‍රියා ඔක්කොම බඩ රස්සාව තමයි. ඒකට තමයි මේ 18ක් 64ක් මායන් තියනවා කියලා කියනවා. ගෑනුන්ට ඇතර පිළිවින්නත් එකක් දෙකක් අඩු වැඩි වෙහෙත් තියෙනවා. ඔය සේරම මායන් දාන්නේ කටවඩ පුරවලා. ඉතින් ඒ නිසා මේ සම්මා වාචා සම්මා කම්මන්ත තේරෙන්නේ නැත්නම් ඌයි බේරෙන්න කරන අවශ්‍යතාවය වැටහෙන්නේ අර සම්මා සංකප්පය කියන එක හිතට වැඩිච්ච අරසා කරන්න යමක් ඇති ශික්ෂාවක් සහිත කෙනෙකුට තේරෙනවා මේ තමන්ගේ මේ ශික්ෂාව රැක ගන්න නම් ඔය හැම කෙනත් එක්කම හැමදේම කතා කරලත් බෑ ලක්ෂයක් එකක් වරෙන්ම චමාමුදේ නාන්න යන්න කියලා කට්ටිය යෝජනා කරලා ඒවට කරලත් බෑ නොකරත් බෑ මොකද මේ කට්ටියගේ වැඩේම දැක්කොත් ඇඟ ඇලුම්කම් පාන්නවා. ඇඟ රිදෙනවා. ඒ නිසා අර සම්මා වාචා වගේම සම්මා කම්මන්ත ටිකක් තමයි හිත ක්‍රියා දෙකකින් පුරවලා තියාගෙන ඉන්නවා වෙන කෙනෙක් එක්ක ඇලි ගලි වාසිය නැති වෙන්නේ. ඒක තමයි අපි ගිය මාසේ පළවෙනි නම් වෙච්ච වෙලාවේදී සාකච්ඡා කරේ. ඒකෙම ඊගාව එක තමයි සම්මා ආජීවය අපේ ජීවිකාවෘතිය නැත්නම් බඩ රසාව ඒ දෙකටත් එන්නේ ඉස්සෙල්ලා සම්මා වාචා සම්මා කම්මන්ත හැදිලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට අපිට අවශ්‍ය ජීවිකාවෘතියක් තෝරගන්න අවශ්‍යතාවකුත් හැකියාවකුත් අපිට නැහැ. මොකද අපි රජපෞල් වල නෙවෙයි. අපි යම් කිසි දෙයක් හම්බ කරන කන මධ්‍යම පෞල් වල මිනිසු. එතකොට අපිට අවශ්‍ය ජීවිකාවෘතියක් අපිට හොයන්නත් බෑ. හම්බුණත් අපි දන්නේ නැහැ. කොයි එකද අපි අර්ථකලිත ජීවකාවෘතිය කියලා නැත්නම් සම්මා ආජීවය කියලා තෝරන්නත් බෑ. ඒ මොනම දේශපාලනඥයෙක්ගෙන් අවර දෙරෙන්නේ නැහැ. ආර්ථික විශේෂඥයෙක්ගෙන් අවර දෙරෙන්නේ නැහැ. සමාජ විශේෂඥයෙක්ගෙන් අවර දෙරෙන්නේ නැහැ. අධ්‍යාපනඥයෙක්ගෙන් දෙරෙන්නේ නැහැ. අද තියෙන්නේ සූරාකන ජීවිතය. හැම රස්සාවක්ම සූරාකන ජීවිතය. ඒ නිසා අපිට මේ සංසාරේ ඉන්නකම් ඒ සියල්ලකම වෙන් වෙන්න බෑ අපිට එකක් කරත හැකි මේට වඩා ටිකක් හොඳ එකට යන්න නැත්නම් ටිකක් හොඳ එකක් පිළිබඳව බලාපොරොත්තුවක් ඇති කර ගන්න පුළුවන් ඉච්ඡාය අපිට කරන්න පුළුවන් වෙන්නේ. අනේ ඒ සඳහා සම්මා ආජීවය පිළිබඳව කෙනෙකුට කල්පනා කරන්න වෙනවා. ඉතින් මේ සම්මා ආජීවය ගැන කතා කරනකොට මිච්ඡා ජීවය කියන එක තමයි අපි දැකලා දැනගෙන පිටු දකින්න ඕනේ. මිච්ඡා ජීවය කියලා කියන්නේ අදමින් ජීවිතය රැකීම. අපි සාමාන්‍ය කෙනෙකුට සූරකෑම. එහෙම නැත්නම් සතුම් මැඩීම, හොරකම් කිරීම, කාමීත්‍යාචාරය ආදී දේවල් ජීවිකාවෘත්තිය සඳහා කිරීම. ඉතින් අද තියෙන ජීවන රටාව හැටියට එක්කිනකොටවත් එහෙම සුද්ධ වශයෙන් කියන්න බෑ. අපි අසවල් තන රස්සාවක් කරමින් අසවල් ජීවන රටාව කරනකොට අපි සතුම් මැරීමෙන් වෙන් වෙලා ඉන්නවා කියලා. සොරකමින් වෙන් වෙලා ඉන්නවා කියලා. කාමීත්‍යචාරයෙන් වෙන් වෙලා ඉන්නවා. මොකද ප්‍රධානම රටවල් වල තියෙන ප්‍රධානම ආදායම් මාර්ග තමයි ඒ මස් සඳහා සතුන් මරීම යෝගේම හොරකම කරන්නේ නැතුව මොනම දෙයක්වත් කරන්න බෑ. අද අවස්ථාවාදී කියලා කියන්නේ අධිරාජ්‍යවාදී කියලා කියන්නේ කලදුතු කලවල ඉහ ගන්න ආර්ථික ක්‍රමයක් තියෙනවා. ඒ ආර්ථික ක්‍රමයට මේ වෙනකොට ලෝකයට වෙලා ඉවරයි. ඒක නිසා අපි ඒ ආර්ථිකයේ දියුණු වෙනවා කියන්නේ වඩා සූදාකෑම දන්නවා. බලවතා ජය ගන්න ලෝකයක් හද තියෙනවා. ඉතින් ඒකේ ඉඳගෙන අපි කතා කරන ප්‍රජාතන්ත්‍රවාදය ගැන. අපි ඒකේ ඉඳගෙන කතා කරනවා මේ විනිවිද දක්නා ස්වභාවයක් ගැන ඒක ඉඳගෙන අපි කතා කරන ශ්‍රම විභජනයක් ගැන නමුත් පුළුවන් තරම් අපි කැමති අපේ දරුවා අනිත් දරුවන්ට වැඩිය සූරාකන ජීවිතය ගන්නවා අනිත් දරුවන්ට ඉස්සෙල්ලා මේ සූරාකන ජීවිතය ඉක්මනට පටන් ගන්නවා නම් අපි කැමැත්තක් තියෙන තාක්කල්දී සූරාකෑමෙන් අපිට වෙන් වෙන්න බෑ ඒ වගේම කාමීත්‍යාචාරය කියන එක නම් දැන් ඔය ආශ්‍යා කරේ යම් යම් තැනවල යම් යම් පරිශුද්ධ කතා කරන්න පුළුවන් වුණාට ජීවන සමාජයේ ඒ රටවල කතා කරන්න අවශ්‍යයක් නෑ කාමීත්‍යචාරය කියන එක වැරද්දක් නෙවෙයි ඒවයි. නොකලොත් වැරද්දක්. ඒෂා බල්ල වලලුවා. කිසිසේත්ම චාරයක් නැහැ. ඉතින් ඒක සමහ ඒක නිසා රජය ප්‍රධාන කම්පැනි ඒකම වෘත්තියක් බාටපත් කරගෙන ඒ සඳහා තමයි අපේ උගත්ම දරුවෝ පිටරට අල්ලවල ගිහිල්ලා ඔය පහඳින්නේ කාටද කියන එකවත් දන්නේ කාටද කෙනෙක්වත් දන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ ජීවිකාවෘතියෙන් බේරලා ඉන්නවා කියන එක හරිම අමාරුයි. මොකද ප්‍රධාන මොළ ටික යොදවලා තියෙන්නේ හැම කෙනෙක්ම සුලල් සල්ලියට අරගෙන කුලියට අරගෙන ඒගොල්ලන්ට ඕනේ කෘත්‍යයන් කරගෙන ඒගොල්ලන්ට නම්බුනාම දීලා කීර්තිනාම දීලා උපාධි පට්ටම් දීලා ඒක සමාජයේ සත්‍යයක් අධිකතන මේ මේ දේවල් ගන්න එක හොඳයි මේ මේ දේවල් නරකයි කියලා බෞද්ධ අගයන් ආඩම්බරයන් පැත්තක දාලා මේ මවාගත් අගයන් ආඩම්බරයන් ඉස්සරහින් තියාගෙන අන් ගිහිල්ල වල අන්තිමට වෙන්නේ මොකද්ද සමහර රටවල් වල 125ක්ම මානසික අසහන නිසා මා ස්පිතාල ගත වෙනවා. සමහර වගේ ළමයින්ගේ මානසික අසහන ප්‍රමාණය 140ක් විතර වෙනවා. ඒ මොකද પરම්පරා ගණන් මේක ඇබ්බැහි වෙලා. ඉතින් ඒ නිසා කාටවත් මේක තේරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා හරි අමාරුයි. එක්කිනෙකට මෙන්න මේ මහා ප්‍රවාහයත් එක්ක යුද ප්‍රකාශ කරනවා. නමුත් මේ ਸਰවඥාන්සේ ඇති කරපු භික්ෂු සමාජය කියලා කියන්නේ මෙන්න මේකට දීපු දර්ශීය උත්තරයක්. භික්ෂුගේ ආජීවය අරගන්න පුළුවන් අපිට දර්ශීය එකක් විදියට චීවර පිටිපාත සීනාසන ගිලානප්පත්‍ය කියන මේ හතර ප්‍රත්‍යය සම්බන්ධ කරගෙන ਸਰවචනංශී ආර්යවංශ හතරක් දේශනා කරලා තියෙනවා. මේක මුන්නාංශය සඳහන් කරලා තියෙනවා. මෙච්චර කාලයක් පහළ වෙච්චි මනෝ ප්‍රනිදාය වාක් ප්‍රනිදාය මහා ප්‍රනිදාය ආදී වශයෙන් තමන් වහන්සේ ගත කරපු කාලෙ විත් මහා බුදුරජාණන්සලා මෙච්චර ගාණක් දැක්ලා තියෙනවා. උන්වහන්සේලා කවදාකවත් අතනේට පාවිච්චි කරගෙන ආව මේ කවුරු මොනතරම් ආජීවින් වරද්දාගත්තත් මම පරිස්සම් වෙන්න ඕනේ කියන පිළිසක් භික්ෂුව වශයෙන් එකතු වෙනවා. එකතු වෙලා සිවුර පිළිබඳව අපි මෙන්න මෙච්චරයි කටයුතු කරන්නේ. ඒ පිළිබඳව මේ මට්ටම් එහාට පැනලා යන්නේ නැහැ. ඒක බුදුහාමරගේ සිවුර. ඊතරීතර චීවර සම්තුට්ඨියාච ඊතරීතර චීවර සම්තුට්ඨියාච වන්නවාදී නච්ච චීවර හේතු අනේසණං අපතිරූපං ආපජ්ජති. ලදයන් සිවුරකින් සතුට වෙනවා. ලදයන් සිවුරක් වින් සතුටු වීමේ ಗುಣ ප්‍රකාශ කරනවා. සිවුර පිළිබඳව අනේෂණ කරන්නේ. වැරදි සොයා යෑම පරිශන කරන්නේ. අපපති රූපං ආපජි. භික්ෂුවකට ගැළපෙන්නේ නැති වැඩ සිවුරක් වෙනුවෙන් කරන්නේ ඒ නිසා අලද්දාස චීවරන්න පරික්ෂති. තමන්ට මනාප ආකාරයේ සිවුර කම්බුණයි කියලා තැවෙන්නේ නැහැ. ලද්දාස චීවරං අකතිතෝ අමුචිතෝ අනංජාපන්නී අජාන්චාපන්නෝ ආදීනව දස්සාවේ නිස්සාරපන්නෝ පඤ්ඤෝ පරිපුඤ්ජති. ලැබුණා වූ යම් සිවුරක් වෙනවා නම් ඒකන බැඳෙන්නේ නැතුව ඒක මගේ කියලා ආඩම්බර කරන්නේ නැතුව කෙලස් කපන කෘත්‍ය සඳහා ඒකට ආස නොකර නිස්සරණ ප්‍රඥාවෙන් සිවුර පාවිච්චි කරනවා. ඉතින් මේ මට්ටමේ සිවුරකින් කරන්නේ විලිලජ්ජා ස්ථාන වහන එකයි, අවැසි සුලං වහන එකයි, උරගාගෙන ඇවිල්ලා හැපේ හැපෙන මේ මේ දලඟුන් ආදී සතුන් අයින් කිරීමටයි කියන මේ ප්‍රයෝජනීය සලකලා ශූර පාවිච්චි කරන තැනින් එහාට ගිය ගමන් අපිට ඇඳුම් පිළිබඳ විශාල වියදමක් කරන්න වෙනවා. ඒ වියදමට ආජීවය වරද ගන්න. අද ලංකාවේ මේ ආජීවය ගැන කතා කරනකොට සුද්ධ අපිට පුරුදු කරලා ගියේ තේරබර පොල් මේ වතු ආර්ථිකය. අපේ තිබුණ ආර්ථිකය විනාශ කරන්න සංවිධානාත්මකව කරපු වැඩක් තමයි මේ සුද්ධට පහදින්න තේරබර් පොල් අපි විශ්වවිද්‍යාලය යන කාලේ අපිට උගන්වන්නේ ප්‍රධානම ආදායම් මාර්ග විදියට තේරබර් පොල්. අද මේ වෙනකොට ඒකවක්වත් නෙමෙයි ප්‍රධාන කර්මාන්තයේ ඇඟුල ඇඟලුම් කර්මා. ඇඳුම් මානේ. ඒ තරම්ම ඇඳුම් මොස්තර වැඩි. අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේ සුද්ධ අපෙන් ඇඳුම් ගන්න නැතිව. කෝටයක හම්බ වෙනද මම හිතන්නේ මේ ආණ්ඩුවට හම්බෙලා තියෙනවා කියලා ආරංචියක් තියෙනවා. හම්බුණාට පස්සේ අපිට ප්‍රශ්නයක් නෑ අපි ආඩ්‍යයි අපිට සීල් දෙනවා හම්බෙනා කෙල්ලෙකුට පාරේ බහලා ඉන්න වෙලාවක් නෑ මැසිමක් ගාව තමයි නාකි වෙන්නේ. පාරේ පුරවා ඇවිදිනවා අනේ අපිට කෙල්ල හොයලා දෙන්න ඇඳුම් මහන්න. මොකද ඒ තරම් ඇඳුම් නිසා කාමයේ උපදවනවා කාමයේ උපදලේව මාසෙන් දෙකේ මාරු කරනවා මාරු කරමින් මේ කරන ව්‍යාපාරය නිසා ආජීවිත අහුවෙ නැති එක්කෙනෙක් නැහැ. ඉතින් ඒකට විකල්පයක් බුදුහාමර පෙන්නලා දීලා තියෙනවා මේ සිවුර. ඔය දෙවුර වහලා සිවුරෙන්ද විතර ලස්සන නැහැ මොන ඇඳුමක් අඳිනවා. ඕන කෙනෙක් එක්ක කියන රූප සුන්දරී තරගයකට හරි රූප සුන්දරා තරගයකට හරි මාත් වෙනවා. දෙවුර වල ඇඳගත්තට පස්සේ මේ සිවුර ඒලාගේ ලස්සන එකක් තුනු තුන් ලෝකෙම නැහැ. මොකවත් කරන්න බෑ. ඉතින් බලන්න මේ වගේ දෙයක් තියදී අපි ආජීවය ගැන දැන හෝන දැන අපි මේ නානා විලාසිතා ඇඳුම් පැළඳුම් නිසා මොන තරම් ප්‍රශ්න ඇති කර ගන්නවද කියලා එදිනදා ජීවිතයේ සහ අසල්ලාසියන් අතර සහ ಜಾතින් අතර ආගම් අතර ඒ නිසා ඒව ඒව තියාගෙන මේ පරියන්කකට ගිහිල්ලා ආනාපාන සති කරන්න ගියාට අර වගේ ඇතිවෙච්ච අවුල ඉවෙන් ඇති වෙන මේ ඝර්ෂණය අපේ භාවනාවට බලපාන්නේ නැති වෙයි කියලා හිතන්න එපා. එහෙමනම් සර්වචනංශ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප තියෙන කෙනාට ජීවිකාවෘත්තිය පිළිබඳව වගවීම තමයි මේ කරගෙන යන වැඩේ පරියන්කේ කොට්ටය රත් කරලා විතරක් නිවන් දකින්න බෑ. ඉතින් දා ජීවිතේ තමන් කරන ඇඳුමට කරන පිහිටන ආකාරය ඉසඳ පුච්චර වෙලා ගන්නවද මොනවද තමන් තෝරගන්න ඇඳුම් එහෙම නැත්නම් ඒ රට ධ්‍යාන තාලෙට අපේ දුවා දරුවන් අපි අසල්වැසියන් මේ කරන දේවල්ට කොච්චර වග වෙන්න ඕනද කියලා බලුවොත් බය හිතෙනවා තනියම මේ මේ සටනට මේ ප්‍රශ්නෙට අපට උත්තරයක් දී ගන්න පුළුවන් නේද කියලා. ඒ ධර්ම විලල් මේ ප්‍රශ්නේ. මොකද මේවා අත්‍යන්ත දේවල් ජීවිතේ. ඒ වගේම පින්ඳ පාතේ සඳහා බුදුජාන විශ්වසේ මේ මහා ජනක කියන රජුරෝ ආත්මහල් ප්‍රාසාදයකට වෙලා ඉඳගෙන රාජස්ත්‍රීය විජිනකම එතුමට උන්වහන්සේ පහළ වෙනවා මේ පැවිදි ආසාව පැවිදි වෙන්න තියෙන ආශාව සඳහන් කළා කියනවා යදා සත්ත දාමේකෝ වට්ටෝ අල්ල චීවරං පිණ්ඩාය චරිස්සාමි කිං කදාසු භවිෂ්‍යති හද්ද රැහි වයින් වෙලාවේ ඇඟට සිවුරු බදන් කාලා තෙත් වෙලා ඉඳි බඩතුලි පාත්‍රය හංගගෙන මං කවදා පිණ්ඩ රාතේ වඩින්දෝ කියලා තමයි රජ මැදුරේ හත් වෙනි මැදුරේ ඉඳගෙන සී මැදුරු කවුලෙන් බල බල ඉඳ කියනවා මෙච්චර සැපක් නැත්තේ. අපි විවිධාකාර රටා දාලා සුරල් දාලා උයාගෙන කෑවට හිඟා කනවා විතර වටින එකක් නැත්තේ. හිඟා කනවා විතර වටින එකක් නැත්තේ. බුදුජානනාසේ පිටපත් වඩිනකොට අර රාමේසුර බෙසුබ කියන මාලිගා පැත්තක දාලා ඒ පුරංගනාවන් සහ රාජකන්‍යාව පැත්තක දාලා ඒ රත්තරන් භාජන වල රත්තරන් ආභරණ රජ භෝජනේ පැත්තක දාලා පිටපත් පාත්‍රය දැක්කට පස්සේ ඒක අපිට ලැබෙනකොට අපිටත් බුද්ධ භෝගයක් වෙනවා. ඉතින් ඒ වගේ ජීවන රටාවක් එහෙම නැත්නම් නිර්වද්‍ය ජීවන රටාවක් ඇති කරලයි බුදුජාන් වහන්සේ නැත්නම් විකල්පයක් දීලා ඒක සඳහන් කරන්නේ ගිහි ආකල්ප සහ පැවිද්ද තියෙන ආකල්ප අඤ්ඤෝ මේ ආකප්පෝ කරණීයෝති අබින්නම් පච්ච වේකි තබ්බා. අයදුනාට පස්සේ නිතරම කියනවා මම මේ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලාගේ ඒ ආකල්පයි මම ගත කරන්නේ ඇඳුමට, සිවුරට, බෙහෙත් ටිකට, සීනාසනෙට. ඒ හැම එකකින්ම මේ පරිසරයේ රත් වීම කියන අද ලෝකයේ බලපාන ප්‍රශ්නට උත්තරයක් තියෙනවා. අද මේ ලෝකයේ තියෙන මේ චිත්ත දූෂණයට, පරිසර දූෂණයට මොනම ජාත්‍යන්තර සමිතියකට උත්තර හොයන්න බෑ මොකද උන් තමයි ওই කාල කණ්ඩායම තමයි වගේ කියන්නේ. උන් තමයි මේ අවුරුදු ගාන සැලසුම් කළ මේ නවීන තාක්ෂණයක් කියලා එකක් හොයාගෙන මොනපොරව හූරා කාලා යට තියෙන ඔක්කොම ඇදලා අරගෙන කාබාසිනියා කරලා ඉස්සරහට ඉන්න ජනතාවකටත් ඉන්න බැරි වෙන්න මේක කාබාසිනියා කරලා උන්නේ අම්බලාට උන් බලනවා දැන් මේක නතර කරන්න. නතර කරන්න බෑ. ඒ තරම්ම තෘෂ්ණාවක් තියෙන තරම් අවිද්‍යාවක් තියෙන. නමුත් තනි මිනිහුල කරන්න පුළුවන්. ඒක අපි බුදුජානනාංශගේ සතිපට්ඨාන කියන වටිනාකම ඒසා විශාල ලෝකයක් එක අඬි Taman නෙවෙයි પરම්පරාවක් නෙවෙයි ඔක්කොමත් එකතු වෙලා යද්දී එක මිනිස්සෙක් නිහඬ විකුලයක් කරනවා Taman සම්මා ආජීවය පවත්නවා ඇඳුමින් ඇඳුමින් කාටවත් කෙලෙස් උපදවන්නේ විලි වහ ගන්න ඇඳුවා කෑමෙන් වැඩියෙන් කාලා දුක් ඇති කරගන්නෙත් නෑ අඩුවෙන් කාලා බඩගිනි ඇති කරන්නෙත් නෑ ජීවිකා වෘත්තිය පවත්වාගෙන Brahmacharya රකින්න කනවා. එමුද මේ කැමර ජීවත් වෙනවා නෙමෙයි ජීවත් වෙන්න ඕනකට කනවා. ඒ වගේම සේනාසන මේක එක්කනට මවාපාන්න එක එක ස්ටයිල් ගන්නවා නෙවෙයි මේ වැස්සට අවුවට පීඩා වෙන්න නැති වෙන්න තියාගෙන බෙහෙත පිළිකර ගත්තා ඒ බෙහෙත් පිළිකරවල උනත් ඒ ප්‍රයෝජනේ සලකලා මිසක්කා මේ අද තියෙන විකාර කරන්න යන්නේ. ඉතින් ඒ වගේ දේවල් තියෙන යුගයක් එහෙම නැත්නම් දුර්ලභ භාවයක් විදිහට ਸਰවචාන්සේ පැවිද්ද පෙන්ලා දීලා තියෙනවා. මොකද මේ කෙනෙකුට පුද්ගලික හොයන්න බැරි විශාල ප්‍රශ්නයක් අද තියෙන්නේ මේ ජීවිකාවෘත්තිය වරද්දලා තියෙන්නේ. ඒ අතින් බලනකොට වැද්දා හොඳයි. ඒක කවදාකවත් උනට වැඩි සත්තු මරන්නේ ගල්ගයක් සුද්ධ කරන ජීවත් වුණා ඒකේ කවුරු හරි මැරුණොත් ඒ ගල්ගියත් ඇරිය වෙන තැනකට ගියා ඒ නිසා වැද්දා හිටපු තැන් වල ලකුණු නැහැ මේ අද ඉන්න මිනිස්සයා ගිය පාර උරුලව ගිය පාර වගේ ගන්දස්තරයි. මිනිස්සු තුන්මත දෙක ඉන්න තැන තියෙන හඩු ගන්න විතරක් බලන්න වෙන මොකක්වත් ඒවා. සෙනඟ නැත්තනක ඒක නෑ. ඒකද කියනවා විජ්ජන වාතය කියලා. සෙනඟ නැත්තන විජ්ජන වාතය කවුරුත් ප්‍රසවාස කරපු වාතයක් නෙවෙයි උස්ම ගන්න වෙන්නේ අලුත් වාතයක්. ඉතින් බුදුහාමුදුරුවෝ සඳහන් කළා දිනවා එහෙව් කැලයක් පිරිසිදු වතුර සහිත විජන වාතය සහිත කැලයකට පස්සහරවලා රාජධානියකට යන භික්ෂුවක් ගැන හිතන්නේ. ඒ භික්ෂුව මට හොඳ සිවුරු ලැබෙයි, හොඳ පිණ්ඩපාතය ලැබෙයි, හොඳ සේනාසනයක් ලැබෙයි, හොඳ බෙහෙත් පිළිකර ලැබෙයි කියලා පිටිපස්ස හරවන වාතය, පිටිපස්ස හරවන වතුර ටික අද නගරයක මොන විදියකට වෙන්න බෑ. ඒ නිසා ඒ වගේ දෙයක් පිළිබඳව ගැඹුරින් තමන්ගේ ජීවිතයේ මේ උපසගහමක් වෙලා නැත්තම් වෙනසක් වෙලා නැත්තම් සල්කා බැලීමක් වෙලා නැත්තම් මතක තියාගන්න සම්මාදිටිය තාම අඩුපාඩු තියෙනවා. සම්මා සංකප්පේ පැහැදිලි අඩුපාඩුවක් තියෙනවා. ඉෂා එක්කෙනෙක්දි මම දකින්නකොට මුළු ලෝකෙටම සුවඳ යනවා. නැත්තම් බුදුරජාණන් වහන්සේ ඒ තුම්මහල් ප්‍රාසාදයෙන් බිමට බහැලා පාත්‍රය අතරගෙන මෙටි පාත්‍රය අතර අරගෙන හිඟා කාලා මම මේ ලෝකේ ජයට බුදිය ගන්න මිනිස්සෙක් මමත් මේ ලෝකේ අපිට ජීවත් වෙන මිනිස්සෙක් කියලා අන්ධහැර පෑවේ මේක මිනිස්සුයෙකුට කළ හැක්කක්. ඒක නිසා එක එක්කෙනෙක් මතක තියාගන්න ඕනේ අපි මේ භාවනා මධ්‍යස්ථානයකට ආවට අපි මේ පරියන්කයක ඉඳගෙන යම් යම් ප්‍රමාණයට ආස්වාද ප්‍රසආසත් එක්ක වැඩි ඇසුරක් වැඩි සුවද භාවයක් ආදකමක් ඇති කරගෙන ඒකෙන් ගන්න මේ දේක තියෙන ඇති හැටිය දැකීම එදිනදා ජීවිතේ ජීවන රටාවට වෙනසක් ඇති කලේ නැත්තම් එහෙමනම් මේ දෙක අතර ගනුදෙනුව තාම සිද්ධ වෙලා නැහැ සංකල්පවල පැහැදිලි කරක් තියෙනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න මේ භාවනා කර කර ඉන්නකොට තමන්ගේ ඇඳුමට තියෙන ආකල්පය, ආහාරයට තියෙන ආකල්පය, සීනාසනයේ තියෙන ආකල්පය සහ බෙහෙත් වල තියෙන ආකල්ප වල වෙනසක් වෙන්න උත්සාහ කරනවා. ඒව පැහැදිලිව පණිවිඩයක් එවනවා. අන්නේ පණිවිඩය එවනකොට හොඳට සංක බුදුරජාණන් වහන්සේ නැත්නම් ආර්යයන් වහන්සේලා අනුගමනය කරපු පිළිවෙතක් තියෙනවා. චර්යාවක් තියෙනවා. භ්‍රමචර්යාවක් ආර්ය වංශයක් අන්න ඒකත් එක්ක පුළුවන් තරම් ගලපලා මේ Tamanට එන භාවනා කරනකොට එන සංකල්ප ඒ ඒ වගේ උත්තර ගන්නවා මිසක් මේ දැන් අද කාලේ ඉන්න විශේෂඥයෙක්ගේ උත්තර ගත්තොත් නම් අපායට පාස්පෝර්ට් එකක් ගන්නවා. අද ඉන්න එක අමනේකට තේරෙන්නේ. ඒ විතරක් නෙමෙයි එහෙම යහ ජීවන රටාවක් ගත කරන මිනිස්සයා කහබාෂිනිය කරනමයි අද තියෙන ඒ ප්‍රධාන අධ්‍යාපන ක්‍රම, නීති ක්‍රම, බැංකු ක්‍රම, තොරතුරු තාක්ෂණය ඔක්කොම හැදිලා තියෙනවා. එيشා බය වෙන්න නෙවෙයි මම මේ කතා කරන්නේ. ඒතියෙදී උනත් මේ සතිය වඩලා සම්මා සංකප්පය සම්මා ජීව සම්මා දිට්ඨි සම්මා සංකප්ප දියුණු කෙරුවොත් ඔය කවුරු මොනතරම් පටලවා ගත්තත් මේ පාරේ මේ මේ කියන ධර්ම රතේ හැම කෙනෙකුටම විවෘතයි. ඒක මේ අනුන්ට දොස් කියලා වැඩක් නෑ අනුන්ට දොස් කියොත් ඒක න තමන්ගේ බංකොලොත් භාවය ප්‍රකාශ කරන ධර්මي දන්නේ නැති කම. එනතන ධර්ම ක්‍රියාවක් කරන නැති කම. එනතන ධර්මී ලැබෙන පණිවිඩය ගන්න බැරි කම. ඒක නිසා Tamange මම අවුරුදු මෙච්චර ගාණක් භාවනා කරලා තියෙනවා කියලා යම් කිසි කෙනෙක් කියනවා ඒක ලැබලා තියෙන ධ්‍යාන ප්‍රමාණය හෝ විපස්සනා ඥාන විතරක් නෙවෙයි තමයි මේ ප්‍රත්‍ය හතර සම්බන්ධයෙන් මොන විදිහේ වෙනසක් ඇති වෙලා තියෙනවද කියලා ආජීවයේ දිහා තමන්ගේ වෙනසක් ඇති වෙලා නැත්තම් ඒක බලා මතක තියාගන්න හොඳ පැහැදිලි පදනමක් ඇවිල්ලා නැහැ තව. ඒක නිසා සමහරට පණිවිඩේ එන්න ඇති අපි දන්නේ නැහැ. මේ පණිවිඩ කාර්ය ආවට මේ ලෞකික ඥානත් එක්ක ගලපලා බලුවට ඒක තේරෙන්නේ නැහැ. අපි පුළුවන් තරම් ලස්සන වචනේ මම පාවිච්චි කරන්නේ අහිංසක වෙනවා නම් ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරනවා කියන එක තමයි මේ ආරිවංශ සූත්‍රයේ දිගටම දේශනා කරන්නේ. එතකොට ඒකේ ලස්සන ප්‍රතිලාභයක් මේ සමේ අරියෂ්ඨංග මාර්ගයෙන් පෙන්නනවා. විශේෂම ආර්යවංශ සූත්‍ර දේශාවෙත් පෙන්වනවා. මේ සම්මා ආජීවයට පස්සේ තියෙන සම්මා වායාම. යම් කිසි කෙනෙකුට එnde end end end තමයි මේ චීවර පිටපාත සේනාසන ගිලම්පත් නැත්නම් ආහාර ඇඳුම ආහාර ඉන්න කියන ගේසා බෙහෙත් පිළිබඳව ප්‍රයෝජන සලකලා පාවිච්චි කරන්න යන කෙනාට එවන තමයි සුඛභෝගීත්වයට නොගිහින් ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරන එකට පුදුම වීරියක් වැඩෙන්න පටන් ගන්න නැත්නම් වීරිය කරන්න වැඩි කාලයක් ලැබෙනවා. අපිට දවසේ වීර්ය කරන කාලයක් නැති අපි මේ සිව්පසේට කඹරනවා වැඩි. පුදුමාකාර කැපිරිල්ලක් කඹරනවා. සඳුදා උදේ අමුඩි ගහගත්තාම සිකුරාද හැන්දනකම් අමුඩි ලියන්නේ නැතුව හම්බ කරනවා. ඕවර් ටයිම් කරනවා, අර කාම්බ කරනවා, මේක හම්බ කරනවා. ඒකල ඔන්න සෙනසුරාදා ඉඳ පන්සල් යනවා. අර කොහොදන්නේ. දැන් දවසේ පැය 24 23මාරක්ම දෙඩේම හම්බ කරනවා. ගෝක හම්බ කරන කට්ටියට ඛණ්ඩ පොණ්ඩවත් වේදම් කරන්නත් වෙලාවක් නැහැ. මුගතුන්ට වෙනමම ප්‍රශ්නයක් තමයි මේ සල්ලි හම්බ කරගත්තට වේදම් කරගන්න වෙලාවක් නැහැ. වේදම් කරන්න පොට්ටක් කටි ඇරියොත් අර පැත්තෙන් දෝර ගලවලා යනවා. ඊට පිට වැඩි හොඳයි. ඒකේ එල්ලිලා ඉන්නවා වේදම් කරන්න වෙලාවක් වේදම් කරන්න වෙලාවක් ඇත්තේ නැහැ. ඉතින් මේවා කැමරිලි මෙයා හුණියක්. කාලකන්නිකක්. ඒකල මරණ මොහොතේදී නටපු තොවිලකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. ඉතාම දුක්ඛිත අර හම්බ කරපොදී අප්‍රිය දායාදයකට ඉතුරු කරලා මැරෙනවා. එහෙම හම්බ කරන කැට්ටියගේ දරුවෝ අනිවාර්යයෙන්ම දෙපපයට වෛර කරනවා, ඒ සල්ලි විනාශ කරනවා. දැක්ක දැක පෙන පෙනි විනාශ කරනවා. අර අම්මල දාත්තලා රුපියල් ගණන් ගණන් කර කර හම්බ කරපු දේවල් අන්තිමට ලක්ෂ දසලක්ෂ ගණන් ගියාට පස්සේ දරුවන්ට මේකේ කිසිම අලයාටුවක් නැහැ. උන් වේදන් කරන්න පටන් ගත්තට පස්සේ අපල දත්තා බලාගෙන ඉඳන් මේකට බුදුහාමුදුර සඳහන් කරන්නේ අප්‍රිය දායාදතා. දරුවන් ඊට පස්සේ මේ දරුව තමන්ගේ ශිල්ප ඉගෙන ගන්න වෙලාවකුත් නැහැ මොකද අම්මලා තාත්තලා ඔක්කොම ගෙදෙට්ට ගෙනත් දෙනවා. ඉතින් උන්ට තේරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ මේ මේ වගේ ආපස්සට යamak අපි සිංහලයා තුළ පසුගිය අවුරුදු 1000ක විතර කාලෙ වෙලා තියෙනවා. ඉතින්සලා අපි ජීවත් වෙලා තියෙන හොඳටම මහ පොළොවක් එක්ක. අපි හොඳට බින්දලා තියෙන ඍතු ගුණයත් එක්ක. අපි හොඳට බින්දලා තියෙන පරිසරයත් එක්ක. දැන් සපත්ත සේරපුණට පයින් ඇවිදින්න බෑ. ත්‍රී වීලරයක් නැතුව හැතම පය වාගේ පයින් යන්න බෑ. සියලු දේටම මේ ඔක්කොම ලැහැත්ති කරන ලෝකේ නැති ලෙඩ තේරම ඇඟේ දාන. ඉතින් ඔක්කොම නම්බුකාර වෙන විදියට තමයි සමාජයත් හැදිලා තියෙන්නේ. අසවලසවල ලෙඩේ නැත්නම් පොහොසත් නැහැ. ප්‍රෙෂර් එක තියෙන්න ඕනේ බොහෝ තත්ත්වේ. ප්‍රෙෂර් එක බොහෝ තත්ත්වයකට පාටපත් වෙනවා. අර ඉන්දියාවේ එක්කෙනෙක් කියනවා මේ ඔය ප්‍රෙෂර් එකට තියෙන කොලෙස්ටරෝල් කියන එක මම මම වෛද්‍ය විද්‍යාලයක කුලපතිවරයෙක් කියලා මම අහලවත් නැතුළු මේ සම්පූර්ණ වෛද්‍ය විද්‍යාවෙන් හදලා මනුස්සයගේ මොළයට දාපු කුණු හරපයක්. කොලෙස්ටරෝල් කියන එක ඇත්තෙත් නැති. ඉතින් අපිට කොලෙස්ටරෝල්ට බෙහෙත් දීුවාන් දිවෙඩිය වැහැදුනට පස්සේ අන්තිමට මැරෙන්නේ දිවෙඩියා. මම ගිය පාර එංගලන්තේ ගිය වෙලාවේදී ගෙදරකට ගියාට පස්සේ ජනේලේ හැපැත්තේ බල්ලෙක් hina වුණා. ඊට පස්සේ ඉතින් බල්ලා ගෙටත් ගත්තා ඊට පස්සේ ඒ මනුස්සයා ලංකාවේ මිනිහෙක්. ඊට පස්සේ කියන ඔය ඉතිස්සලා ඒ වගේ බල්ලෙක් ඉඳලා කියනකොට මටත් hina යනවා. මම දැන් ඉන්නේ සුබෝදාරාමෙද කියලා හිතෙනවා. ඌට ගියාට පස්සේ කිව්වලු මේ බල්ලගේ මේ ජීවදියාවක් ඇවිල්ලා දත් මදින්න දත් බෙහෙත් ඕනයි කිව්වලු එක ටියුබ් එකක් මේ පවුන්ඩ් 10ක් වෙනවා. ඒ මනුස්සයා කවලු අපේ දත් බේත් එකක් පවුමයි ස්වාමීන් වහන්සේ බල්ලගේ දත් බේත් එකට පවුන් 10ක්ලු. මාස 3 යනකොට දත් තුනක් ගලවන්න උනා. එක දතක් ගලවන්න පවුන් 30ක් කරනවා. පවුන් 300ක් කරනවා. දත් තුන ගලවලා ඉවර වෙනකොට මේ බල්ලේ බල්ල තුන් අතර දෙන්න මැරලා යන කල්. මේ මනුස්සයා කියනවා මේ හදාගන්න හැටි එක බල්ලෙකුට වැඩි අවධානයක් වුණොත් ඒකෙන් කොච්චර හම්බ කරගන්නවද? මේ ජීවන රටාව කියන එක සරල කරන්න කරන්න අහිංසාවට යන්න යන්න පොළොවට සම්බන්ධ වෙන්න සම්බන්ධ වෙන්න ප්‍රයෝජනෙ සලකලා කරන්න කරන්න කාටවත් අපිට ඔය දෙයට නයි නටවන්න බෑ. මොකද අපි ජීවත් වෙන්නේ පොළොවේ. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ ක්‍රියාශක්තියෙන් පින රජ කුලයේ උපදීලා ක්‍රියාශක්තියෙන් පෙන්නලා ඒක මේ මහා කර්මාවෙන් මහා ප්‍රඥාවෙන් අපිට දේශනා කරලා තියෙනවා. අදත් දුර්ලභ පබ්බජ්ජා කියලා කියන්නේ ඔක්කොට පැවිදි වෙන්න කියන එක නෙවෙයි මේ පැවිද්දා මේකට පරම ආදර්ශයක් පැවිද්දාගේ චිවුර පින්ඩපාතේ තේනවසනේ බෙහෙත් පිළිකර කවුරු හරි දෙන දෙයක් පාවිච්චි කරනවා ලද දෙයින් සතුටු ඉතර සිංහලයාගේ වැඩපිළිවෙලත් එක්ක වන්නෝට තමයි පන්සල තිබුණු සම්බන්ධතාවයේදී ඒ ගම් ඔක්කොම එකතු වෙලා පන්සල හදා ගන්නවා මන්ත්‍රය තමයි ධීරම කරන්නේ ඒ පන්සලක් රජගයක් නටබොන් මිසක්ක ගමේ සිංහලයාගේ පුරවැසියෙක්ගේ ගේක නටබුන් හම්බලා තියෙන ගවන්න කිසිම තැනක කොහෙවත් නැහැ මොකද තිබුණේ නැහැ ගෙවල් තිබුණ කොල්ලතු ගෙවල් පන්සල හදා ගන්නවා ගල්ගොලි රජගේ හදා ගන්න එච්චරක නටබුන් තියෙනවා ඉතින් මේ සුම්ගාවක් වෙලා හම්බෙන්නේ සුදු පණ බණට දහමට කටයුතු කරගන්න දැන් පුරවැසියෙක් පැත්තක තියලා නිකන් දහම් පාසල් යන පහේ ශිෂ්‍යත්වයන් ළමයෙකුට පුළුවන් බෑනේ පැයක් වෙන් කරන්න. බණකට භාවනාවකට යන්න මොනවක් කරන්නේ කරන්න බෑ. මොකද ඒ තරම් එදා ඉඳලම මේ සටන පටන් අරගෙන. ඒක නිසා ඒ වගේ අපිට ඉදිරිපත් වෙලා තියෙන ජීවන රටාවත් අපිට මේ බුදුජානනාංශයෙන් දෙන මේ සම්භාරය, ධනු සම්භාරය අපි භාවනා කරලා ගන්න දැනුමත් නැත්නම් දැනුම කියන්න බෑ ඒකට අත්දැකීම කිව්දයි මෙන්න මේ තුනේ හොඳ සංකලනයක් වෙන්නකම් ආර්යෂ්ටාංග මාර්ගය හැදෙන්නේ නැහැ ඊට පල්ලෙහා මට්ටමින් තමයි අපි හැඩ ගැහෙන්නේ එතකන් අපිට නිවනේ සුවඳ දැනෙන්නේ නමුත් අපිට තේරෙන්න ඕනේ එන්නේ එන්නේ මෙව අතර අන්තර් සම්බන්ධතා තියෙනවා අපේ ජීවන රටාව සරල වෙන්න වෙන්න වෙන්න අපිට වැඩියෙන් වීර්යයක් එනවා එහෙම නැත්නම් වීර්ය කරන්න වෙලා හම්බ වෙනවා ජීවිතයට සංකර කරගන්න කරගන්න අපිට හොඳ ධර්ම කොටස තිබුණා කරගන්න වෙලාවක් නැහැ මොකද අරවට කඹරන වැඩි ඒකෙදි අපි කිව්වොත් මේක අසවල් ගෙදර මිනිස්සු අල්ලපු ගෙදර මිනිස්සුගේ වැරද්ද හෝ රජේ වැරද්ද හෝ කියලා ඒක ඉතින් ඒ තකතිරු ඒකට ප්‍රධාන හේතු දෙකයි බුදුහාම බෙල තියෙන තෘෂ්ණාව සහ අවිද්‍යාව විතරයි කවුරක්වත් දෙන උපදේශ නෙවෙයි ඒ හැම වෙලාවෙම කල්පනා කරන්නේ ඔය සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුන සීල ශික්ෂාවට වැටෙන්නේ සම්මා සම්මා ආර්ය අෂ්ටාංග මාර්ගයට ප්‍රඥා ශික්ෂාවට පස්සේ තියලා තියෙනවා. ඒක හරි අමුතු වෙනසක් හැම වෙලාවම සීල සමාධි ප්‍රඥා ක්‍රමයේ තමයි මෙතෙන්ට එනකම් මුද්‍රජනාසේ ශික්ෂාව වෙන්නේ. හොඳට මෙහෙරලා ආවට පස්සේ තේරෙනවා මේ සම්මා වාචා කියන යහ වචනය මේ පුළුල් වචනය ගන්න ඥානවන්ත වෙලා ඉන්න ඥානවන්ත වෙන්නේ නැති කෙනාට කතා කරන්න නැතුව හිටියොත් දෙමලිච්චෝ වාගේ පාළු ගතියක් දැනෙනවා. කච කච කච කච කච කච බ්ලයින්ඩ්. ඒකට හේතුව මේ සීලේ නැතිකම නිසා නෙවෙයි ප්‍රඥාව නැතිකම. ඒ ජීවිතයට යැත්තන බැනලා වැඩකුත් නැහැ. ඉබ්බන්න පිටට නැහැ කියලා බැනලා වැඩක් නැහැ. උන්ට නැහැ. තියෙන කාට තියෙනවා. තියෙන්නේ මොකද්ද? ඒ සම්මා දිට්ඨි සම්මා සංකප්ප තියෙන කෙනාට සම්මා වාචකයෙන් හිතන්න පුළුවන්. ඒ ගැන වග වෙනවා. එවගේම සම්මා කම්මන්ත කියලා තමන් කරන කියන දේවල් නැත්නම් කායික වාචසික විශේෂම කායික ක්‍රියා පිළිබඳව හැම වෙලාවෙම බලන මේ හැම කරන ක්‍රියාවකින්ම කර්ම රැස් වෙනවා. ඒ නිසා මේ යහ කර්මාන්තේ එහෙම නැත්නම් පුලුල් කර්මාන්තේ කරන ඊට පස්සේ ජීවන රටාව එක එකක් අපි සංසාරගෙන ආපු ගති. දෙක අපි ඉපදිනකොට අපිට හම්බෙන පරිසරය, අපේ ජීවිත සංස්කෘතිය. මේ දෙක කපාගෙන යන ක්‍රමය තමයි අපි සත්‍යමත් වෙලා උලුවන්තරම් යහ ජීවන රටාවක මොකක්ද කියලා දැනගත්තොත් ඒ කෙනාට විතරක් භාවනා කරන්න වෙලාව හම් වෙනවා ප්‍රධාන වීර්ය කරන්න වෙලාව හම් වෙනවා එතකොට යාට ජීව ජීවිතය සකස් කරගන්න නැත්නම් ජීවිතයේ සංවිධානය කරගන්න වෙලාව ලැබෙනවා එහෙම නැත්නම් කම්බුරනවා කියන වචන තමයි මම කියන්නේ කාගේදෝ න්‍යාය පත්‍රයකට කඹරනවා. අන්තිමට ඒ කඹරණ එකාට බුද්ධි විඳ ගන්න වෙලාවකුත් නැහැ. මේ නිසා දෙක අතර මැද තියෙන උත්තරේ තමයි සිය දිවින අසා ගැනීම. ඒක ලංකාවේ පළවෙනි තැනට ඇවිල්ලා. සිය දින අසා ගන්න જાතින් අතර ලංකාවේ පළවෙනි තැනට ඇවිල්ලා තියෙනවා. මොකද මේක එක පැත්තකින් ධර්මයක් තියෙනවා අපකට. අපිට තිබිච්ච රටාවක් තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ මේ පිස්සු කියන එකේ සීමාවකුත් නැහැ. එතකොට මේ දෙකට මැදි වෙන කෙනාට පේන අහලක් නැහැ. මොකද ඒකට උත්තරේ සතිය බවක් හෝ ධර්මයේ කියන එක තේරෙන්නේ නැහැ. බුදුහරපැත්තට යන්න යන්න මේකට වෙලාමදි. ඉතින් බුදුම විදියට ජීවිතින සාගැනීමක වැඩිවීමක් වෙලා තියෙනවා. එහෙම නැත්නම් ජීවත් වෙන ජනගහණයෙන් 100ට කීයක අසහනීය වෙන්නේ. 100ට කීයක අසත මේ මානසික ආතතිය තියෙනවද කියලා බැලුවොත් දැන් ඒක සාමාන්‍ය නිකන් දවල්ට කරනවා රැයට කරනවා වගේ තමයි මානසික ආතතිය කියන්නේ. ඉතින් අපේ අත්තමල මුත්‍ර ප්‍රතිය බලනකොට හොඳලාට එහෙම උණක් තිබුණේ නැහැ. එදිනදා හම්බ කරගත්තා. ඒ හම්බ කරගත්තකින් වැඩ කෙරුවා. බණ දහම් කටයුතු කරගෙන ගියා. සමහර විටක මේ තරම් භාවනා පිළිබඳව කිට්ටු අත්දැකීමක් නැති වෙන්න ඇති. ඒ නිසා අපි අද කරන්න වෙන්නේ අපිට මේ ජීවන රටාවට රට හදන්න බෑ, ගම හදන්න බෑ, පවුල හදන්න බෑ, උත්සාහ කරොත් නම් බැරිත් නෑ. ඒ නිසා කවුරු හරි මේ බණ භාවනා කරන ගමන් නැත්නම් මේ සතිය පිහිටවන ගමන් බලන්න නිකන් ජීවන රටාවට සාපේක්ෂව පුංචි උදාහරණයක් විදිහට ගත්තොත් අපි ක්‍රියාකාරකම් කරනකොට කොච්චර වේගෙන් හුස්ම ගන්න ඕනද කියලා ක්‍රියාකාරකම් නතර කරලා අපි ඉඳගෙන ඉන්න ඉරියවට ගියාට පස්සේ කොච්චර ශීඝ්‍රයෙන් හුස්ම ගන්න ප්‍රමාණය අඩු වෙනවද කියලා. ඒ කියන්නේ මේ යන්ත්‍රයේ දුවන්න එච්චර ඉන්ධන අවශ්‍ය වෙන්නේ අනවශ්‍ය ක්‍රියාකාරකම් කෙරුවොත්. අනවශ්‍ය ක්‍රියාකාරකම් කෙරුවොත් අසමබර ව්‍යායාම නිසා කායික මානසික ලෙඩ ඇති වෙනවා. ඒ ක්‍රියාකාරකම් අඩු කරලා දවසට එක පැයක් භාවනා කරනවා නම් අර එන ලෙඩ රෝග වලට උත්තරෙත් මේකේ තියෙනවා. ඒකදී දවන ඉන්ධන ප්‍රමාණය අඩු වෙනවා. එනිසා අපි කාබන් ප්‍රතිශතය නැත්නම් කාබන් ක්‍රෙඩිට් එක භාවනා කරන අයගෙන් ගොඩාක් හම්බෙනවා. භාවනා නොකරන එක බොහොම වේගෙන් හුස්ම ගන්නවා. ඒ හුස්ම ගන්න වේගය නිසා මේක කර වැඩ වැය වෙන හුස්ම ප්‍රමාණයත් හරි ශීඝ්‍රයි. භාවනා කරන්න ගිහිල්ලා හොඳට සති සමාධි පිහිටුපේකනට ගන්න හුස්ම ප්‍රමාණය ඉතාමත්ම අඩුයි. ඒ නිසා ආයුෂත් වැඩි වෙනවා. මොකද ඉන්දියානු ඉගෙනීමේ හැටියට උප්පත්තියෙන් අපිට ආවුස කියලා හම්බ වෙන්නේ හුස්ම ගන්න ටිකක්. ඒ හුස්ම ඉක්මනට ගෙවන් කරොත් කලින් මැරෙනවා. හුස්ම තාම ප්‍රවේශමෙන් ගත කරොත් වැඩි කල ජීවත් වෙනවා. ඒක නිසා බොහොම සැහැල්ලුවට බොහොම මධ්‍යස්ත ඕ සුකුම විදියට හුස්ම ගන්න කෙනා අකාලේ මැරෙන්නේ නැහැ. ඉතින් මේ වාගේ අපිට හම්බලා තියෙන මේ මේ වාතය ගැන අපි කතා කරන්නේ ජලය ඝන ආහාර වැඩි වැඩියෙන් පාවිච්චි කරලා වැඩි වැඩි විනාශ කරන එක නෙමෙයි කරන්න තියෙන්නේ ප්‍රයෝජනේ සලකලා අවශ්‍යතාවය දැනගෙන කරන වැඩ කරන දන්නවනම් මෙච්චර කොට ගහන්න හම්බ කරන්න ඕන කමක් නැහැ ඒකට සබහා ධර්මේ පවා කාලට වාසි වසිනෝ පරිසරයත් හැදෙනවා ඉතින් ඒක හුඟ වෙලාවට මම අර මුලින් ඉඳලම කියාගෙන ආවිදට කෙනෙකුට හිතනවා මේ අපි එක්කෙනෙක් කරාට මේකට වෙනසක් එන්නේ නැහැ මෙච්චර ජනගහනයක් අනිත් පැත්තට ඇති කරන්නත් බෑ කියලා නමුත් අද ඇමරිකාව වගේ රටක එක්කෙනෙක් විනාශ කරන ඒක පුද්ගල විනාශ කරන ප්‍රදේශය මුළු රටම කර මුළු ලෝකෙම කරන්න කිව්වොත් මුළු ලෝකේ ඒකාන්තෙම දරන්න බෑ. ඒකේ භයානක ආකල්පයක් හැදීගෙන එනවා. අද චීනයේ ඊගාට තියෙන ලොකුම රට අර වගේම පාරිභෝගිකත්වයට හැරෙමින් පවතිනවා. ඒ මොකද චීන ආර්ථිකය හැදිලා ඉන්න නිසා ඒ නිසා භයානක තැනකට අවිල තියෙනවා අපි මේ මේ විදියට පරිභෝග කරන්න ගත්තොත් මිනිස්සේ කොතනින් කෙලවර වේද කියලා කියන්න බෑ. ඒ නිසා හරියට කල්පනා කරන්න පටන් ගන්න තියෙනවා මේ ලෝකයේ මේ වාගේ තෘෂ්ණාවෙන් සහ අවිද්‍යාව පෙර කරගෙන පෙරට කරගෙන යන මේ ගමනේ කෙලවර කොහෙද? මේක ස්වභාවයෙන් සමබර වෙයිද? නැත්නම් මේ ස්වභාවික තුලනයක් මේකේ තියනවාද කියලා. ඒක හිතනකොට එක්කෙනෙක් මම දැක්ක කියලා තුන ආටිකල් එකක් මම කිව්වා. එක්කෙනෙක් හරියට ධර්මයේ තේරුම් ගත්තොත් මුළු ලෝකෙම වැරදි ටික එයාට මකන්න පුළුවන්. එක්කෙනෙක් හරියට කරුණු තේරුම් අරගෙන යා කටයුතු කරොත් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා අවුරුදු 2600ක් ගිහිලා අද තියෙන බුදු සිරියාව කොහොමද? ඒ වගේ මට පුළුවන් කියන හැකීමෙන් මේ මට පුළුවන් කියලා කියන්නේ මේ ආනාපාන කරන්න පුළුවන් කියන එක නෙවෙයි. මට පුළුවන් කියලා කියන මේ පැයක් වාඩිලා ඉන්න එක නෙවෙයි. ඒ පැයකොත් වාඩිලා තියෙන සක්මනුත් කරනවා. ඒ අතරමයි පුළුවන් ප්‍රමාණයෙන් සම්මා ආජීවයට බහැලා යහපත් ජීවන රටාවක් අරගෙන යන්න ගියොත් ඒ මිනිස්යාගෙන් නිකුත් වෙන මේ තරංග වේග කම්පන අනිවාර්යයෙන්ම පරිසරයේ පුතුම යහ යහ බලපෑමක් ඇති වෙනවා. පේන්නේ නම් හරියට මේ භාවනා කරන කට්ටිය තනිම නිවන් දකින්න හදනවා කියලා ආත්මාර්ථකාමී චෝදනාවක් අනිවාර්යයෙන්ම තේරවාදෙදි තියෙනවා. නමුත් තේරවාදයේ විතරයි මුළු ලෝකයක් මේ විදියට කාණ වෙච්ච අලි වාගේ කණවිච්ච මීහරක් වගේ. ඔය කක කක යනකොට එක්කෙනෙක් හරි කමන්නේ මේක තීරුම් ගන්න යා ගන්න ප්‍රයත්නයෙන් හැම වෙලාවෙම සතුටු වෙන්න ඕනේ. බුදුජානනාංශ මේ වාඩි වෙලා ආනාපානය කරලා විතරක් නතර කරන්නේ පුරුෂයා দমনය කරන්නේ කොහොමද? ඒ පුරුෂයාගේ වචනය ක්‍රියාව සහ යාගේ ජීවන රටාව දක්වම බුදුජානනාංශය හදලා දෙනවා ව්‍යාකරණ. එනිසා අපි ඉඳගෙන ඉන්න පැය විතරක් බුද්ධ පුත්‍ර වේලා බුද්ධ දුහිතකා වෙලා බෑ. සක්මන් කරන පැය විතරක් බෑ. අපි යනකොට එනකොට කනකොට බොනකොට පරිභෝග කරනකොට හැම වෙලාවකම වග බලා ගන්න ඕනේ මේ කරන හැම දෙයකම ආපසු ප්‍රතිඵලයක් තියෙනවා නැත්තම් පච්චුදාවත්තනයක් තියෙනවා ඒක හරියට සැලසුම් කරන ගියොත් ටික ටික ටික ටික අපට මේක පාලනයකට අන්තු කරන්න පුළුවන් ඉතින් මම කැමති අර උදේ අපි කතා කරපු කිවිසුම පිළිබඳ ප්‍රශ්න ගන්න යම් මට්ටමට ආවට පස්සේ කිවිසුම පිට වෙන එක වළක්වන්න බෑ නමුත් ඒ කිවිසුම පිළිබඳ අවධානයකින් හොඳට සතිමත් වෙලා ඉන්නකොට කිවිසුමේ මූල ලක්ෂණ පූර්ව නිමිති උබ්බනි පූර්ව නිමිති පේන්න පටන් ගන්න. ඒතකොට තේනවා මේ ඇඟ ඇතුලේ තියෙන අමි වේග ධාරාවක් ඇවිල්ලා ඒක වේග ධාරාව වැඩි එක දැනෙන පුපුරනවා. ඒ පිපිරිල්ල කිවිසුමක් වඩපත් වෙනවා. නමුත් මේ පූර්ව නිමිත්ත විසමක් ඇති වෙන හැටි ගැස්සක් ඇති වෙන හැටි පිළිබඳ පූර්ව නිමිත්ත බැලුවොත් තමයි අවශ්‍ය නම් ඒ කිවිසම හරින් නැතුව ඒක පාලනය කරගන්න පුළුවන් අවශ්‍ය නම් කිවිසම ඇරලා බලන්න පුළුවන් ආන්නේ වගේ මේ ඇති වෙලා තියෙන මේ ව්‍යසනය අතිපාරිභෝගිකත්වය එහෙම නැත්නම් මේ සුඛභෝගීත්වය ඒක වසංගතයට ගිහිලා තියෙනවා ඒ පොඩි එකෙක් දිහා බලනකොට කතා කරන්න බයයි අපි පොඩි කාලේ ගත කරපු ජීවිතයත් අද පොඩි එකක් ගත කරන ජීවිතයත් බන්නේ කතා කරන භාෂාව ව්‍යාකරණ මොනක්වත් තේරෙන්නේ මොකද මම නම් වැඩි ඇසුරු කරන්නේ නැති නිසා වෙන්නේ නැති. ඒක දැන් කියන ගුරුවරු පවා උගන්වන වෙලාවට ඒ ළමයිගේ මුණ දිහා බලලා ඒ කාරණාව ඒ ළමයා තේරුම් ගත්තත් නැද්ද කියලා කොහොමද කතා බෝධ කරන්න බෑ කියන්නේ. ඒ ළමයා ඔහේ ඉන්නවා. ඒ කිලුදුන ගන්න වටහා ගත්තද නැද්ද කියලා. අපි ඉගෙන ගන්න කාරණා මූණෙන් කියකිනේ මැට්ටද ඥානවන්තයද කියලා දැන් කරන්න බෑ. ඒ ඒ මොකද හේතුව? ඒ නම් કૃත්‍රිමයි. දැන් හරියට මාස 3කින් කපන කුකුල් පැටව. උණ්ඩ අවශ්‍ය බේත් ටික දීලා ඉන්ජෙක්ෂන් එක දීලා හරියට මාස 3කින් කපුවා උන් කපුවා ඊගා බැච් එක දැම්මා. ඕක තමයි වෙලා තියෙන්නේ. ඒ වගේ යන ගමනක වුණත් ආරේ බලන්න පුළුවන්. හැබැයි ඒකේ මූල ලක්ෂණ දැකලා මූල නිමිති දැකලා ඒක වහගෙන වහගෙන නැත්තම් පිළියම් කරන පිළියම් කරන ගියොත් ජීව රටාව කියන එක එච්චරම අමාරු නෑ. හැබැයි ඉතින් අර ලෝකයා බයිනෝ ගොරකයි කියන. ලෝකයා බයිනෝ නෝන්ජලයි. ලෝකයා බගේ බයිනෝ මේ සමාජයත් එක්ක ඉස්සරහට යන්නේ පරණ අර වැඩි ගති වලට යනවා කියලා දොස් කියන්න පටන් අර ගන්නවා. ඉතින් ඒකේ තමයි අපිට තියෙන අපහසුකම. ඉතින් ඒක හරිම අමාරුයි තරුණ තරුණියන්ට. ඒගොල්ලෝ මේ රැල්ලට වැටිලා රැල්ලට අහුවෙන්න. නැත්තම් ඒගොල්ලන්ට මේ නාකියෝ නාකිච්චෝ මේ පුරුදු වෙලා ඇති වැඩකුත් නැහැ. ඒ ඒ තණ්ඩ බෝරටනේ. දැන් හැදෙනේ උන්ට මේක දෙන්න විදියකුත් නැහැ. කිට්ටු කරන්න බෑ. මේ වගේ බණක් අහන්න ආසත් නැහැ. ඉතින් ඒක නිසා මේ සම්බන්ධීකරණ මේක තේරුම් ගත්ත නාකියෝ නාකිච්චෝ ඒ ජීවන රටාවක් විදියට මේ පොඩි උණ්ඩ මේක පුරුදු කරන්ඩ අම්ල දාතර පොල්ලට හිටිනවා. අමල තාත්තට ඕනේ අලුත්ම ෆැෂන් එකට අලුත්ම ක්‍රමයකට ගෙනියන්න. ඒ අතරේ තමයි තාත්තා අතර තණ්ඩුව තියෙන්නේ. ඉතින් මේකෙදී අහුවෙලා තියෙන මේ පොඩි එකා දඩමීම කරගෙන අපිට ඉෂ්ට කරගන්න බැරි ආසාවල් ටික ඉෂ්ට කරන්න හදන මේ ගමනේදී අපහසුතාවක් පේන තියෙන මේ යන ට්‍රැල්ල කඩන්න බෑ කියලා පෙන පෙනුමක් තියෙනවා. කඩ හැකි කියන තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. හැම කෙනෙක්ම මතක තියාගන්න අපි මේ සතිය සති වඩ නැත්නම් සතිපට්ඨාන වීටගෙන කුංචි තනකින් තමයි අල්ලන්නේ. ඇල්ලුවාට පස්සේ අනිත්‍යව අදාළ නැති විදිහ නෙවෙයි. ඒක අපි බුද්ධිලික වාක්‍යයකට තියනවා. ඒක කරගෙන යනකොට ඒවට තමන්ට අර කිවිසුමක් එන වෙලාව වගේ වචනේ කතා කරන්න ඉස්සරලා මේක පළ නොදී අරින්නේ. එيشා මේ වචන අඩු කරන්න බැරිද කියලා බලතැයි. ක්‍රියාවල් කරන්න ඉස්සර වෙලා විතර ඔක්කොම තින ඔළුවේ දාගෙන මේ කරන වෙනකොට අඩු කරන්න බැද්ද කියලා. ජීවන රටාවේදී ඇති කියන එක ඉගෙන ගන්න. ඇති කියන්නේ ඉගෙන ගන්න. දැන් මේ ඇති. එච්චරයි. මේ සමාජශීලී වෙන්න ඕනේ කියලා කට්ටිය කරන නිසා ටොංගාන දන්සෝ ඛණ්ඩයක් නැතුව ඇති කියන්නේ ඉගෙන ගන්නවා නම් ඒක ටික කාලෙකින් ඒ පවුලට තමන්ගේ ජීවිතයට ජීවන රටාවට යන්න පුළුවන් පුද්ගලයාට ලැබෙන ලාභය තමයි තමන්ට වැඩි වේලාවක් ලැබෙනවා බණ භාවනාවට වීර්යය මරනවා ඒ වගේම මේ මේ භික්ෂු දේවතාව වගේ හදිසියක් අකරතැබ්බයක් වෙලා අපායට ගියත් දිවි ලෝකෙට ගියත් ඒ තියෙන කලබගෑනි වලදී අහුවෙන්නේ නැතුව තමයි අරගෙන ගිය පුරුදු කලා වූ ඇටුම් බහැපු ඒ ගති ලක්ෂණ ටික එයාට ධර්ම රතයක් විදිහට උදව් කරනවා එයාට සම්මාදිට්ඨි ධ්‍යාවට අරගෙන යනවා ඒක එයාට තේරෙන්නේ නැහැ මේ භික්ෂු දේවතාවට තේරෙනවා සරුවචනාංශයට තේරෙනවා ඉන්ෂා සර්වඥන්සේ සඳහන් කළා තිනවා මේ හොඳටම කාමයේ බුද්ධ විදින තරුණ භද්‍රවය වුණ වයසේ ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්ටිබියදීම අපි මේ සතිය ආදී ධර්ම ඉගෙන ගන්නවා. ඒකේ දියුණුව තමයි සම්මාදී සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන්නේ අන්නේ ටික පුරුදු කරොත් ඒ දරුවන්ට හදිසි අභ්‍යක්ෂයක් සිද්ධ වුණා ධර්ම ආරක්ෂාවක් ලැබෙනවා. අපටත් ඒක ලැබෙනවා. ඉතින් ඒක දේවතාවට කිව්වට පස්සේ බුදුජානක කියනවා යම් කිසි කෙනෙකුට මෙවැනි රතයක් තියෙනවා නම් ධර්ම රතයක් තියෙනවා ස්ත්‍රියාවක් වේවා පුරුෂයෙක් වේවා ඒ කෙනා නිවනට ඉතාම සමීපේ ඉන්නේ මොකද රට කෙලෙසුනාට ජර්මනි මොස්තරي අර්ජාති උනාට තමන්ට ඒකෙන් ගැලවීමේ ක්‍රමය තමන් දන්නා තාකල් අපිට බුද්ධ ගෞරවය අඩු වෙන්නේ අපේ සීල කැඩෙන්නේ නැහැ සත්‍ය පාස්තරගෙන යන්නත් පුළුවන් ඒක නිසා අපි සතුටු වෙන්න පුළුවන් මේ ලංකාව වගේ රටක ඉපදීලා මධ්‍යම පාන්තික පිරිසක් වාටපත් වී. මොකද අපිට પરම්පරා දෙකක් පිටිපස්සට හේතුකෝණ හිතා ගන්න පුළුවන්. අපේ ඒ අත්තමල මුත්තමල ගත කරපු ජීවිතවල තිබුණු සරල භාවය නිසා අපි මේ භාවනා කරන ගමන් ආපස්සට යන්න හදනව නෙවෙයි. ඒ හොඳ ගති ටිකක් තියෙනවා. කාබාසිනිය කරන්න එපා. තිබුණු දේවල් තිබුණාට කාපිරි ඇටෝම් ගෙදර ගියා වගේ කන්න එපා. ඇති ඇති කියලාම ඇති කරන්න නැත කරන්න ඒකට අපි කියනවා ජීවන රටාව කියලා. එතකොට එවැනි පිරිසක් ඉන්න ගම, නගරය, රට සස්සිරික වෙනවා. ඒ නිසා මේ හරි හැටියට ජීවන රටාව තියෙන තැන පොහොසත් වෙනවා කියන එක නෙවෙයි කියන්නේ. ආඩ්‍ය භාවයටපත් වෙනවා. චීනදී පිටිච්ච ගතියක් පාටපත් වෙනවා. ඒක තමයි ඔය ජීවන රටාවල ඇත්තෙම නැති. කොච්චර ಜಾති තිබුණත් කතාකත් ඇති කියන දන්නේ නැහැ. ඇත්තෙත් නැහැ. ඒ වුණාට අපිට පුළුවන් ලෝකෙට ආදර්ශයක් දෙන්න. අපි තුන්වෙනි ලෝකේ රටවල් තමයි අපි ඇත්තට hina වෙනවා. අපිට පුළුවන් පොළොවේ ජීවත් වෙන්න මහා ලොකු දේවල් විනාශ කරන මේ තියෙන අපි මේ සිංහල වෙච්ච එකට බෞද්ධ වෙච්ච එකට මධ්‍යම පාන්තික වෙච්ච එකට දේවල් විනාශ නොකරන ගතිය ජීවන රටාවෙන් එතකොට ඒක මේ ආචාර ධර්ම පැත්තෙන් යන එක. හැබැයි ඒකට අර සති ආදී අතුරුතු ගුණ ධර්ම ටිකක් තියෙන්න ඕනේ. ඒ නිසා මේ සති ආදී ගුණ ධර්ම වඩන අතර නැත්නම් මේ ප්‍රඥාවට අදාළ දේවල් කරන අතර මේ සීලය සම්බන්ධ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කරුණාකර නැවත සලකා බලන්න හැබැයි මෙහෙම දේශනේ අමාර කරමින් මම මතක් කරනවා තව කෙනෙකුට පේනවා නම් මේ වචන කතා කරගන්න බැරි නැත්නම් වචනේ අඩු කරගන්න බැරි රෝගයක් තියෙනවායි කියලා ඒක ගැන තරහ වෙන්නත් එපා කරන්න දෙයක් නැහැ. ඉතින් ඥානෙ නැත්තම් නෑ. ඒකට ඒක තරහ වෙලා වැඩක් නෑ. නිසා අනුන්ගේ සම්මා වාචා බලාපොරොත්තු වෙන්න එපා. තමන් අනුන් කතා කරන විට තමන් කතා කරන්න යන්නත් එපා. අනුන්ගේ කර්මාන්තරතෝ ජීවත් වෙන්න බැරි බවට අනුකම්පා කරන්න. නමුත් මේ රැල්ලට වැටුණයි කියලා රැල්ලට අහු වෙන්න එපා. තමන්ගේ ප්‍රමාණය දැනගෙන කටයුතු කරන්න. ඒ වගේම කවුරුත් වගේ ආජීවයති නොතක කටයුතු කරාට 100 100ක් ආජීවය අපිට හදන්න බෑ. ඒකත් දැනගන්න. ඉන්නවට වඩා යහ ජීවන රටාවක් ඇති කරගන්න ඇති කරන්නේ නැතුව සතිය විතරක් වඩන්නත් බෑ සතිය විතරක් වඩලා නිවන් දකින්නත් බෑ අන්නේ දෙක අතර තියෙන සම්බන්ධතාවයේදී පොදු ආදර්ශයක් බලාපොරොත්තු වෙන්න එපා අමාරුයි නමුත් Taman ආදර්ශයක් විදිහට කටයුතු කළොත් ඒක අනුගමනය කරන්න විශාල පිරිසක් ඉන්නවා අද සමාජයට විතාල අත්‍යවශ්‍යකමක් තියෙනවා ඒ වගේ පූර්ව ආදර්ශ නිසා අපි සුබෝධාරාමයේ වගේ තැන් වලට හොඳ තැන් අපිට ඒක දෙන්න පුළුවන් තරක් හැම කෙනෙක්ම ඒ තමන්ගේ සම්මාජී සම්මාදීටි සම්මා සංකප්ප වලට තරම් වෙන විදියට වාචා වචන කම්මන්ත කායික ක්‍රියා සහ ජීවන රටාව නැවත සලකා බලලා භ්‍රමචරියට ගැලපෙන එහෙම නැත්නම් ආජීවයකට එහෙම නැත්නම් කියන තපසකට ගැලපෙන විදිහට ඒක නැවත සකස් කරගන්න එක එක්කෙනෙක්ගේ ශක්තිය ධෛර්ය බලය පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශිළු දිනාට ඒ සමාධිත්‍ය මුල් කරගෙන ඇත්තා වූ ඒ යහ දැක්ම පහළ වේවා කියලා ප්‍රාර්ථනා